දෙදස් පහළවේ ජනවානි වන දින සිට අද දක්වා පැමිණිලි පන්සිය විසි එකක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් හැත්ත නමයක් ගොඩාක්ම අවසාන වශයෙන් වගේ තියෙනවා. ඒක ඉන්න ලොකු අය පොඩියයි හැමෝම. මේ වන විට අධ්‍යක්ෂක ජෙනරාල් කාර්යාලයේ නඩුගොඩු එක්දස් හයසීයක පමණ ප්‍රමාණයක් ඒක රාශි වී තිබෙනවා. දැනට අපි නමසිය හතලිස් අටක පමණ සම්පූර්ණයම ඉවර නෙමේ නමුත් එ එක්දස් හයසිය ගොුණු වලින් නමසිය හතලිස් අටක් දැනට අපි බලාගෙන කරගෙන තිබෙනවා.